ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතරිගල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිදයකම ධම්මජීව ස්වාමීන් වහන්සේ පස්සේ අස්ස සිස්සාමීති සික්ඛති අනිච්චානුපස්සේ අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති යෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති යෝධානුපස්සී වස්ස සිස්සාමීති සික්ඛති අටිවිස්සක්කානුපස්සී අත්තතිස්සාමීති දික්ඛති අටිවිස්සක්කානුපස්සී අත්තතිස්සාමීති දික්ඛති සෝගාමණයි යදමි ඉරිමානන්ද සූත්‍රයේ තියාගෙන යන ගමනේ අවසානයේ ආනාපාන සති පිළිබඳව චතුස්කයට හතරවෙනි චතුස්කයටයි මේ අදින් පැතිරෙන්නේ. මේ දක්වා ඒ කිරිමානන්ද දූතේ සඳහන් සම්ප්‍රඥාවෙන් මෙයක් අපි සාකච්ඡාවක් වෙනවා දේශනාවේ අසුතර මිනුයි සිටින්න ඇවිල්ලා තියෙන්නේ. ඊගාව තමයි දසවෙනි අංකය වශයෙන් මේ ආනාපාන සතිය කෙනෙක් පාන. අපි කලිමුත් ආනාපාන යටතේ ආනාපාන සංඥාව කියන එක සඳහන් කරන්නේ ආනාපාන කියන කොටස යටතේ හතරකට කඩලා චතුස්ක කියන හතරේ කොටස හතරක් චතුස්ක චතුස්කය කියන බව අපි දැනගත්තා ඒක මේ ආනාපාන සූත්‍රයේ එහෙම නැත්නම් පරිසංවිදා මාර්ග විග්‍රහයේ ප්‍රතිචාරය. ඒවට සතෝකාරී ඥාන කියන නමෙන් තමයි පරිසම්පදා මාර්ගය විස්තර කරන්නේ. සතෝකාරී ඥාන පිට දෙකක් ඒ අපේ සිංහල පරිසම්පදා මාර්ගයේ මුල් කොටස විස්තර වෙනවා. ඒ පිට දෙකට වැටෙන්නේ කොහොමද? මෙතන හතරේ කොටස් හතරක් තියෙනවා. හතරේ කොටස් හතරක් වෙනකොට පද 16යි. මේ සෑම පදයක්ම ආස්වාද ප්‍රස්වාද වශයෙන් දෙකට කැඩෙනවා. ඒකෝට 32. මේ 32 සඳහන් කරන්නේ සතෝකාරී ඥාන එයින් අද අපි ගන්න හදාන්නේ අවසාන චතුස්ත්‍රය නැත්නම් අවසාන ආස්වාද ප්‍රස්වාද දෙකට කල්ලා ගන්නවනම් පද අටක්. මේ පද අටට අර කලින් තිබුණු මුල් චතුස්ක තුන වැඩගත් වෙනවා. ඒක හරියට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන කොටස් ධර්මානුපස්සනාව අවබෝධයට වැඩගත් වන්නා සි. ඒ වගේම තමයි අපි නිතරම සිහියේ මතකයේ තියාගන්න ඕනේ සාදර වෙන්න ඕනේ මෙතෙන් එනකොට තවත් සංඥා නමයකුත් අපි වව් කරගෙන ඉන්නවා. හුඟක් වෙලාවට අද මේ ඉදිරිපත් කරන මාතෘකාවට මේ සංඥා නමයෙලුත් යම් ආලෝකයක් යම් පිළිගැන්වීමක් යම් උදව්පකාර කිරීමක් තියෙනවා. ඒක නිසා මෙතෙන් එනකොට මේ සූත්‍රයේ මෙතෙක් දැන් දැන් වල වරිවර සාකච්ඡා කරන සෑම දෙයක්ම කුළු ගැන්වීමක්. ඒ වගේම බොරුවක් සබා දෙන්න උත්සාහ කරනවා. අදිට දැනගලලා කයික මේ හැම පරාලයක්ම මුදුන් කූඩේට එකතු වෙන්න ආසේ මේ හැම දෙයකම ආධාරය මේ හැම දෙයකක සමබර භාවයක් සඳහා ඒ ගැනීමට අවශ්‍ය වෙනවා වගේ මේ ධර්මානුපස්සනා කොටස අවශ්‍ය වෙනවා. මේ ධර්මානුපස්සනා කොටස ආරම්භ කරන්නේ අනිච්ඡානුපස්සී අස්ස සික්ඛාමීති සික්ඛති. අනිච්ඡානුපස්සී පස්ස සික්ඛාමීති සික්ඛති කියලා අපි අද මේ දේශනය සඳහා ගත්ත පාලි පාඨේ මාස්කා පාඨය. ඒ පාඨය මේ අනිච්ඡානුපස්සනා කියන වචනේ මේ කවුරුත් අතර ගොඩ ප්‍රතිත වචනය. ඒක ත්‍රිලක්ෂණය දක්වනකොට ඉස්සල්ලාම දක්වනවා. ඒක නිසා මෙතනින් එහාට තියෙන්නේ ඒකාන්තයෙන්ම විපස්සනා ඥාන වර්ධනය. ඒ විපස්සනා ඥාන වර්ධනයට අවශ්‍ය පසුබිම් පෙළගැස්ම තමයි අර කාය අනුපස්සනාවේ, වේදනා අනුපස්සනාවේ, චිත්ත අනුපස්සනාවේ වගේ චතුස්ක තුනක් අපි කොට ගන්න ආවේ. ඒක අවසාන චතුස්කයේදී සමාදහං චිත්තං පස්සචිත්තාමි දික්කති. සමාදහං චිත්තං පස්සචිත්තාමි දික්කති කියනකොට ඔය සමාදාන වී නැත්නම් සම්මා ආදාහන ආහන සමාදාන කියලා මේ මනාකොට කරන්නේ. ඉතේ අපි විපිලිතර නැතිකම. අපි පරිසාර භාවය. මේ අවිපරිසාර භාවය සාමාන්‍ය ප්‍රතිද මේ සමත පිටත් ධ්‍යානයකින් ලබන අර්පණාවකින් ලබන සමත නැත්නම් හිතේ සමාදාන. සම සමාදාන කියලා හිතේ තරම් සමාදානිය නෙවෙයි සම්මා ආදාන. අනාගත පිළිපිරි ආන්නේ පිළිපිරින සම්බන්ධයෙන් ඈත බුද්ධ ආගමේ ලොකු මේ විවේචනාත්මක නැත්නම් විවේචන පූර්වක විග්‍රහයන් තියෙනවා. එහෙම ආනන්ද ධ්‍යානයකින් තොරව මේ වාගේ අනිච්ඡානුපස්සනාවකට විපස්සනා ඥානයකට අරගෙන ගන්න බැහැ. ඉතින් ඒකට මෑත කාලේ ශේදෙන්න සාගමේ අද තියෙන මේ ප්‍රබෝධයේද ඒ තරුණ භාවයේද විගසිත භාවයේද මේ උනේ එහෙම අමත ඥානීකින් තොරව සුද්ධ විපස්සනාවෙන්න මේ කියන අනිත්‍යන පස්සනාව උපයන්න පුළුවන් එන්නත් කියනවා මේ සමාදාන චිත්ත කියන එක සමත මාර්ගයෙන් පුළුවන් විපස්සනා මාර්ගයෙන් පුළුවන් සමත මාර්ගයේ ඉඳන් ඇවිල්ලා එතනින් පස්සේ විපස්සනාට හරවනවා එහෙම නැත්නම් මේ සමාදාන කියන චිත්තය විපස්සනාවෙම උපදවන. ආරම්භණේ නිරන්තර ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ෂේන අනිභූතෝ චිත්තං අත්තිකෝ විචලං කපේති කියලා විපස්සනාවෙන් ඒ ගත්ත සංස්කාර අරමුණු කොටස මම ගත්ත ආස්වාදවත් ආදී හෝ දෙවීම හැකලීම හෝ ඒ වෙනත් අසක්මන් කරනකොට වාම දක්වන ඔසවීම තැබීම ඇත්තේ මෙයවීම කැදී හෝ නැත්නම් ඉදිරියට කටයුතු කරනකොට යනකොට එනකොට ඒ දැන් මතුවෙන ත්‍රිපත්‍ර සෑම සංස්කාර කොටසක් ඉසේ ඒ සංස්කාර කොටස් ආරම්භ කරගෙන ආරම්භන කරගෙන ඒකාකාරයෙන් පවත්තන ඒ දිගට ඒකාකාරයෙන් හිත පවත්තන අපි කියනවා හිත මෙනෙහි කරන මෙනෙහි කරන හිත ඒකාකාරයෙන් පවත්තන පටිපක්ෂේ අනවිභූතෝ. එතකොට අපි ගත්ත පිළිවිල හැකලි හෝ ආස්වාද ප්‍රසාර ආරම්භ විපස්සනාවතේ. ඒක අරමුණ ඒ ආනාපානි හෝ ඒ බිම්බිය හැකලි හෝ නැත්නම් සක්මේ ගන්නවා හෝ වෙන කිසි දෙයකින් බාධා නැතුව ප්‍රතිපක්ෂ ප්‍රතිපක්ෂ ධර්ම වලින් තොර නීවරණ ධර්මයන්ගෙන් වෙන්ව ප්‍රතිපක්ෂේ ආනවිභූතෝ එතකොට අරමුණටම බෝර දාලා ඉන්න අවස්ථාවක් වෙනවා. ආනේ අවස්ථාව වෙනකොට අනිපක්ඛේන අනිවිගෝතෝ චිත්තං අප්පිතෝය නිච්චලං ලබේ. අදිර සමන් ධානයේකින් අර්පණාවට බැසගත් ආසේ මේ හිත අර සංකාර කොටස් එක නිශ්චලවන්නාදී තන්පත් වෙන්නාදී හෝරන්නාදී සමාදහම් තත්ත්වයට මේන මේ தත්තරපත් වෙන්නේ නැතිව අවදාකවත් මෙවැනි හිතක් අනිත්‍යාන වස්න අනිත්‍යානුපස්සනාවට වැඩෙන්න නම් ඊට කලින් හිත අර්පණා සමාධියක හෝ එහෙම නැත්නම් මේ කණික චිත්ත ඒකාග්‍රතාව කියන ක්ෂණ මාත්‍ර සමාධියකට ඒකාග්‍රතාවයකට විපස්සනායකෝපත් වෙනවා. ඉතින් මේක අද විපස්සනාවෙන් මෙතන ගියත් ගන්නත් කොච්චර ඇහුවත් ඉපස්පාවෙන්නේ නැහැ. සමන භාවනාවෙන් කියන මෙතෙන් හරවන්න ඕනේ කොතනද කියලා කොච්චර විස්තර කරත් මේ පරියන්කේදී වර්ධ ගන්න කරන්නේ. ඒ වගේ මේක ආගහන්නේ නැති ඇත්තක් කොච්චර මේක විස්තර කරලා දුන්නත් ඒ අත තාමත් අපි පරිදි මතයේ තියෙන. ඒක නිසා මේ කාරණාව අපි නැවත නැවත මතු කරගත්තොත් මතු කරගත යුත්තේ වෙන වාද විවාද ලබන්න එක තමයි ප්‍රායෝගිකව අපි ඒකවල ක්‍රියා කරගන්න කියන්නේ. ඒ නිසා මේ අනිත්‍යානුපස්සනාව කියලා කියන්නේ විපස්සනාවේ ආරම්භය නම් පිළිවිදින් කියනවා උපදි විවේකයේ ආරම්භය නම් වික්ඛම්මන විවේකයේ ආරම්භය නම් එතකොට ඉදා කතා කරමු. මේ චිත්තානුපස්සන කරපු තමයි ඒකට අවශ්‍ය පාදනය. අවශ්‍ය පාදනය සම්බන්ධේ. ඒක තමයි චිත්ත භාවනාව වෙනවා. ආනේ චිත්ත භාවනාව සඳහා විපස්සනාවේ දැන පිළිවෙලක්. ඒ චිත්ත භාවනාව පිළිගෙනවා විපස්සනා සමාධි භාවනාව කියලා. ඒ විපස්සනා සමාධිය ලබා ගැනීම සඳහා සමත සමාධිය වාගේ සංකෘතියක් නෙවෙයි අපි ගන්න. කියන තැනදී දැක් කරගන්නේ ඒ ඒ අවස්ථාවේ දැක්කට ඇති අත්විදිය හැකි සංස්කාර කොටස. ඒ සංස්කාර කොටස අරමුණු කරගෙන ඒ අරමුණත් සමග හිත අර අඥා සමාධියකට දැක ගන්නා මට්ටමද නිශ්චල භාවයටපත් වෙන්න ප්‍රතිපක්ෂ ධර්මයන්ගේ බාධාම වේ පවතිනද පැවතිය යුතු මූලික අවශ්‍යතාවයයි. ස්වාමී අවශ්‍යතාවයේ යෝගාවචරය අනියන්කේදී තමයි භාවනා පුරට එල්ල වෙලා ඒ වෙලාව ආවිලා එනකොට දන්නවනේ. මෙන්න මේ පාරේ ආවේ මෙන්න මේ ලක්ෂණ මාත් වැදේනවා කියලා එහෙනම් තමයි ඒක තවත් පිළිසර බව නැති ඒක හේතුව. ඒ දන්නේ නැත්නම් ඉතින් ආවත් මේ ආපතන පිළිබඳව අන්ධකාර වෙනවා පිළිසර ගන්න පහළ වෙන්න පුළුවන්. සංස්කාර කොටසක් නම් ඒ සංස්කාර කොටසේ මේ මේ වර ධර්ම දුරු කිරීම සඳහා ප්‍රතිපක්ෂ ධර්ම දුරු කිරීම සඳහා අරමුණේ ඒකාකාරව නිරන්තරව පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ මේ වේද සංස්කාර අර්ථයේ සතහන් සහ ආකාර. ඒක අපි කතන භාවනා කරන්නේ කියලා. සමත භාවනා කරන්නේ කුසී අරමුණ සංස්කාර කොටස. ප්‍රථමයේ මුදේ යටි සතහන් සහ ආකාර කියලා දැක්කා. ඒ සතහන් පිටින් දීනේ සතහන්. ඒ වගේම ඒකේ ආකාර ඇතිවීමේ සාකරණය. ඇතිවීමේ ආකාරය. ඇති උෂ්ණ ඇතිවීමේ සාකරණය. උෂ්ණ ඇතිවීමේ ආකාරය. පිටවීමේ සාකරණ ආකාරය. කය ඇතිවීමේ යැවීමේ තැබීමේ මේ සාකරණ ආකාර දෙක දැක ගන්න නම් මූලිකව අවශ්‍ය කරන භාවනා ලක්ෂණ දෙකක්. මේ භාවනා ලක්ෂණ දෙක තමයි අරමුණ මතු වෙනවා සමගම අප්‍රමාදව ප්‍රමාද නොවි වහාම අරමුණ දෙන්නේ. ඒ වගේම අරමුණ දැඩිසේ අදහන් සුගත. අරමුණට ප්‍රේම කරන්නේ. අරමුණ දිහාට කඩාවැටි. මොකක්වත් තමයි. මේන්න මේ ලකුණු දෙක නැත්තම් කවදාකවත් ඒ අරමුණේ සාධාරණ සහ අදහන් හෝ ආකාරය දෙන්නේ. මේ වෙනුවට ඔය දස සංඥා සූත්‍රයේ මුලින්ම සඳහන් කරලා තියෙනවා. අනිත්‍ය සංඥාව ගැනීම සඳහා කටයුතු කරන්න මෙද විදිහට කියන අනිත්‍යානුපස්සනාව සඳහා ඊටතරක තාලෙට අරමුණක් භාවනාවට නම්වන්න නම් නිත්‍ය සංඥාවට ඉඩ නොතැබී. නිත්‍ය සංඥාව කියන එක ප්‍රමාද හිතේ අනිවාර්යයෙන්ම ඉබේම තෝරේ ගන්න හැම වෙලාවෙම නිත්‍ය සංඥාවෙන් තමයි ගත කරන්නේ. ඒක නිසා අපිට මේ භව ගානේ මේ විදිහට අභිරමණය කරන්න බෑ. ආනේ නිත්‍ය සංඥාව ඉබේ ගන්න නිත්‍ය සංඥාට ඉඳ නොතබා ප්‍රතිපක්ෂ ධර්මයක් වෙන්න නොදී කාමච්ඡන්දයක් වෙන්න නොදී අරමුණ මත වෙනවත් හා සමග මාරමුණට හිත විහිදුවනවා නම් කියන්නේ කියන්නේ ආතුරකින් හෝ අවදා හෝ නිත්‍ය සංඥාවේ ඇති ඇතිෙන් දක්වන්න පුළුවන් අරමුණ මතු වෙන්නකොටම අරමුණේ සටහන් වෙනවා. වින්දා යෝගාවචරය දැනගන්න ඕනේ මෙතන ප්‍රමාදයටපත් වෙනවා ප්‍රමාදයටපත් වෙනවා කියන එකේ ඉතාමත්ම අත්‍යන්ත උණුසුම් අදහසක් කියන්නේ අර්ථයක් වෙනවා සාමාන්‍ය කියනවා ධන ජීවන තමා වෙන්න එපා සිල්ද ජීවන තමා වෙන්න එපා භාවනා කරන්න තමා වෙන්න එපා ප්‍රමාදේ මරණයට හේතු අප්‍රමාදය ජීවිතක අමෘතයට හේතුයි කියන නමුත් ඒ කියන ඉතාම ගොරෝසු අර්ථයට වඩා එතෙන්දී අනුමන අරමුණ මතුවෙනවා හා සමගමයි. අරමුණට හිත විහිදෙවි. අරමුණ මෙනෙහි කිරීම මාර්ගයෙන් යෝගාවචරයට හම් වෙන ලාභය තමයි මතුවෙනකොටම මේ සාතහන අරමුණේ සාතහන ඇති කැතියෙන් කරගන්න. ඒක නැත්තම් අපි දක්න්නේ අපිම හිතාගත සංඥාව. ඒ සංඥා බොහෝ විට නිත්‍ය සංඥාවට බලයි. සුඛ සංඥාවට බලයි. අත්ත් සංඥාවට බලයි. මේ පුරුදු සංඥාවල් ඉක්මවලා මතුවෙන අරමුණ මතුවෙනවා හා සමග අරමුණ දිහා බලන්න පටන් අරගත්තොත් යෝගාවචරයට ඒ සටහන පෞද්ගල ජීවිතයක් වෙයි. ඊයේ දකපු කාලෙත් වෙයි, හිතාගත්තු කාලෙත් වෙයි. අරමුණ සමාන වෙන්නේ නැහැ. ආස්වාදෙ මත වැඩෙන්නේ මෙහෙම. විපස්සනා වශයෙන් ඉන්දිය මත වැඩෙන්නේ මෙහෙමයි කිය. මේක එක්කෝ ගෝලයක් ඉස්සරහට ඉන්නවා වගේ, දී කැලක් ඉන්නවා වගේ, එහෙම නැත්නම් කැලක් ඉන්නවා වගේ, එහෙම නැත්නම් නූලක් වාගේ ආදි වශයෙන් ඒ සාට අහනවා. ඒ සාට හම්පෙදෙනවා කියන්නේ ඉතින් උත්තර ගන්න නරකයි. නමුත් අපි මේ මොලේ වැඩ කරන්නේ යම් යම් සාධාරණ ආකාරයෙන් තමයි අපි දන්නේ වේදේ කරන්නේ. එතකොට මේ මතුවෙන ආරමුණේ ඒ අවස්ථාවේ අපි හිත අඳුනා ගන්න සාකහන ඒ චිත්තක්ෂණේ ඒ අපි මේකට සාපේක්ෂව දැක ගන්න වහාම හිත අරමුණ විශේෂීම කියන ඒ ප්‍රධාන වීර්යය ආදාප වීර්යය ඒ වගේම සත් එලක සිටි කතිය මේ මේ දෙක තියෙනවා නම් ආකාපෝ සංකජානෝ සතිමා. ආකාපයයි මේ සතියයි දෙක පවත්වමින් එන එන අරමුණට භවහා මෙහෙවනවා නම් ඒ අරමුණේ සාඨාන නොදැක ඉන්නවයි කියලා කවදාකවත් අරකට කියන්නේ. අරමුණ අරමුණක් හිත වදින ඒ අරමුණේ සාඨානක් සහිතවමයි රූපාකාරයක් සහිතවමයි ඒ අරමුණේ ආනේ සතානේ හිතාගත්ත දෙයක් නෙවෙයි වෙන්න තියෙන දෙයක් නෙවෙයි ඇති නැති දකින්නම් කොහාම ඒක මෙහෙවීම තමයි මේ ආකාම ජීවිය එළබෙති සිහියක් කියන දෙකෙන් ආන්න සතියක් කියන දෙකෙන් අවශ්‍ය කරන ආනේ දෙක තියෙනවනම් ඒ සතාම දැක්කාන ඒ යෝගාවචරයට අරමුණයි හිතයි දෙක අතර ඉඩක් නැහැ අර මුතුරු දාලා ඒකෝට ප්‍රතිපක්ෂ ධර්ම වේද අර ඊවල ධර්මයේ ඉඩක් නැහැ අරමුණත් එක්කම හිත වැඩ ඒ වගේම අපි ඒකේ විමානකෝ ආස්වාකාරම මේ විදිහට උත්ති විඳ ගන්නට පස්සේ ඒ අනුනේක එහෙම හිතින්නේ නැහැ. වහා හැකිලීමකට හෝ සත්‍යාදයකට පෙරලෙන. පෙරලෙනකොටම ඒ අරමුණක් සාමිස්කෝ හැකීමට අර වාගේම තල්වාගත් වීර්යකුම එළඹෙති සීයකුම එළඹෙනවා නම් අර ඇතුළේ මේ සාකාරට තාපේකුත් පිටුවීමේ සාකාරට පිළිවිලේ සාකහාට සාපේක්ෂව ඇතිවීමේ සකහන් දැක් ගන්න පුළුවන්. මෙන්න මේ දෙක තේරුම් ගැනීම මේ විශාල බලපත්‍රයක් කෘත්‍යයක් කරගෙන සාස්තුලාවතරිය මේ කුංචිදී විස්තර කරනකොට නම් ඉතාමත් සවිස්තරව මේ කරාට මේ හිත භාවනා කරත් නැදක් කවුද උනත් නැදක් පහ මේ ඉස්ත්‍රි පුරුෂ කාට උනත් ඒ සකහන් ගැනීම කියන එක ආවේනික ලක්ෂණය. අපි කරන්න හදාන්නේ ඒක වෙනකොටම එතනින් මුලින් පටන් ගන්නකොට ඊපොත් එක ගන්න පුළුවන් වෙලාවෙදී හදාගන්න. ආනේ විදිහට යම් විදිහකට අරමුණක මෙන්න මේ සාධාන මෙහෙමයි ආකාරය මෙහෙමයි කියලා අල්ලගන්න පුළුවන් දේ සංස්කාර අරමුණ වල පමණයි. උත්සාහසිතේ ගත්තට ඔබේ සාධානක් අහුවෙන්නේ නැහැ. මෛත්‍රී භාවනාව ගත්තට ඔබේ සාධානක් අහුවෙන්නේ නැහැ. ආනාපාන උලංගයල ගත්තට සාධානක් අහුවෙන්නේ නැහැ. සදාන අහුවෙන්නේ නම් අත්විඳ පුළුවන් කොට කරගන්න. අත්විඳ පුළුවන් කොටද මොලේ මාතකයක් වශයෙන් සංකප්ප කරන්නේ සතහනක ස්වරූපේ. අන්නේ සංකප්ප වෙන කොටම ආනෝයි සතහන් දැකීම යෝගාවචරය අවසේ කය විචාරක ඒවා සම්පණේදී වේවා මේ එදිනෙදා කටයුතු වේවා එළඹ සිටි කීයකින් සහ අල්වාගත් වීදිකේ යුක්තව කටයුතු කරනවල විශේෂ ඇඳවැලක් මේ සාමාන්‍ය කොන්ක්‍රීට් එකක් ළඟ ඉඳගෙන ඒකට තොරතුරු දෙමින් ඉන්නා දේ. මේ කිසිම දෙයක ඒ අන්තරයයි මේ අන්තරය අතර වෙනසක් නැති කාරණා. අපි යන්නේ ආකාර තොරතුරු රැස් කරමින් ඉන්න භාවනා කළත් නොකළත් ඒ තොරතුරු රැස් වෙන්නේ ආන්තික සාකච්ඡා සුදු. විවාහ කරන කුරු කියලා කියනවා. කරන් සාත්‍රයේ චිත්‍රවල එහෙම නැත්නම් එක එක දෙන හැම දෙයකටම සකහා පද්ධතියක් තියෙනවා. ආන්නේ සකහා පද්ධතිය වගේ අපි බලන්නේ හිත ගන්නා වූ ඕනෑම සකහන. අපි දැනගන්න මෙන්න මේ මේ සකහන මෙන්න මේ මේ ඇකිලිමේ සකහන. මෙන්න මේ සකහන දැකීම තමයි අපි මේක ආවනාවට හිත නංවනවා කියන එකේ නැත්නම් විපස්සනාවට නංවනවා කියන එකේ භාවනා කරනවා කියන එකේ අරමුණ භාවනාවක් නැන්නවා කියන එකේ එකකින් අදහස් කරන්නේ මේ භාවනා නොකරන ඉලාවේ සටහන් ගන්න නැහැ කියන්නේ. ගන්න තාන්නේ. දැන් ගන්නවා ඒකටම හිත යොදන්න. ඒකට ආරම්භයක් වෙනවා ආකාර තමගම අර මෙලේ කරනවා ඒ මේ මෙලේ කරන ආරම්භන රැකෙච්ච සාකහන. මේ මේ සාකහන තියා චිත්තක්ෂණ දෙකක්. එක දිගට බලහිටොත් මේ සාකහන කවදාකවත් පිටුනේ. විවිධාකාර අරමුණු වලට මේ සාකහන සත්‍යෙන් සත්‍යමාර්ගය. ආදී මාර්ගයක තමයි මේ අටහකට කියන කට්ටාන ධාන පඤ්ඤාතිය කිය ඒ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පා සමාන වෙන ගැතියද කියනවා ආකාර පඤ්ඤාතිය. ඒක එතකොට සටහන දැක ගැනීම මදි. සටහන දැකගෙන ඇති වෙනා වූ පිළිචකම මතින් තමයි මේ යෝගාවචරයට සටහන චිත්තක්ෂණ දෙකක් එකට නොතබා. එක බිඳීමක් තව බිඳකට සමාන නොවේ. එක ඇතිවීමක් තව ඇතිවීමකට සමාන නොවේ. ආස්වාද ඊගා වාසාවට සමාන නොවේ කියලා අර සටහනම පෙරලිය. අන්නාමික දැන. විකෘති භාවයට පත් වෙනවා. ආනයේ ආකාරය දකින්න සටහන් දැකලා විද සටහනකින් කරව ආකාරයක් අවදාන කරනවා. දැන් සටහන් දැක්කට පස්සේ යෝගාවචරය අඛණ්ඩලන් පස්සේ මේ ඊගාවට ඒක ආකාර ගන්නවා. අපි දකින්න සටහන් දොරක් වගේ. ඒ දොර ඇහෙන හැරෙන ආකාර අපිට අපිට මේ සටහන් උච්චිලාක් වගේ ඒක ඉස්සරහට පැත්තට පැද්දෙන කාලේ තියෙනවා. අපිට පේනවා සතහන් බැලුමක් වාගේ ඒක පිම්බෙන්න හැකිලෙන්න ආව ආකාරය පේනවා. එතකොට යෝගාවචර දැන් අරමුණත් එක්ක බැඳි. අරමුණත් එක්ක ආද වෙනවා. අරමුණට හිත මෙහෙය වෙනවා. අරමුණේ හිත හරිට වැඩිය නිමග්න වෙනවා. අරමුණට වැඩිය අඳුරන. ආනේ අඳුරකම එනකොට යෝගාවචරයේ අර කලින් තිබුණු දල්වාගත් වීර්ය තව පෝෂණය. කියන සතියේ තව දිගට දැන් චිත්තක්ෂණ කීපයක් අරමුණේ ඇති ඇතිව නැති මේ යනකොට සාකහන ආකාරයක් වඩපත් වෙනකොට ඒ යෝගාවචරක ආරම්මණේ නිරන්තරම් පවත්නවා ඒකාකාරයෙන් පවත්නවා ඉරතුරු ඒකාකාරයි අරමුණු ජීවිතේ වෙනස් වෙනවා වෙනස් වෙන වෙනස් වෙන සතහන් වෙනස් වෙන වෙනස් වෙන ආකාරයේ දක්වන සුළුව යෝගාවචරය ඒ දෙතට අප්‍රමාද වෙනකොට යෝගාවචරය නිගමනයකට එයි නිගමනයක තියෙනවා මේ වාගේ ලක්ෂණ ඒ චිත්තක්ෂණේ ඒ අරමුණ ආවේනික ලක්ෂණය වෙන චිත්තක්ෂණේ වෙන අරමුණකට මේ අරමුණට ආව කතා කරනවා. නිසා ඒ චිත්තක්ෂණේ ඒ අරමුණේ තියෙන මේ සුවිශේෂී භාවය අත්‍යන්ත ලක්ෂණය කියනවා ඒ අරමුණේ ස්වභාව ලක්ෂණ. ඒක කවදාකවත් දින්දීම ඊගාදලේ බලනවා වගේ නෙවෙයි. ඇකිලීම මේකදේ බලනවා වගේ නෙවෙයි. පය එදවීම දෙවෙනි පය දෙකෙන් සමාන නෑ. ආස්වාදේ තව එකකට සමාන. ආනේ විදිහට මේ ආතහන සහ ආකාර දෙක මතින් හිත උමු කරගෙන ආතාත tattරපත් කරගෙන අඛණ්ඩ සත්‍යයේ දිගට යනවා නම් මේ යෝගාද පිළිවෙල සීක්‍රේ වෙනස් වෙන පද්ධතියක් තියෙනවා මොන මාර්ගෙ සංස්කාරයේදී ඒක ඒක මම නැවත කතා කරනවා බුද්ධානුස්සතිය වෙනවා මෛත්‍රී භාවනාදී වෙනස් අට්ටිකේ වෙනස් අහිලේ වෙනස් ඊට වැඩි පාවතුනක් මේ අතේ දුක්වයි ආස්වාද ප්‍රසආසකේ මේ නෙමෙයි ලකුණු තුනද මේ සාකහන ආකාරක ස්වභාවික ලක්ෂණ කියලා තුනටම පොදු ඒවා කියන ස්වභාවික ලක්ෂණ කියලා මේ කියන්නේ තාම භෞතික විද්‍යාව. ඉතින් ඒක විදනාකමක් නැහැ ආධ්‍යාත්මයක් නැහැ මේ දැක්කොත් ඒවා කියන කතාව විතරයි. නමුත් මේක සමත ධානයක් වගේ. අදින් මතලකට භාවනා කරලා ගත්ත සමත ධානයක් මත්තමද. ඒක නැත්නම් වෙන උදාහරණ සුති සාධනයි ධානයකට යන්න බෑනේ. මෛත්‍රිය ධානයකින් ගත්ත මට්ටමට අරමුණයි හිතයි මේ තරමට තීව්‍ර ගමනක නමුත් ඒකාකාර ගමනක් යනවනම් මේ වෙලාවේදී හිත මේ ස්වභාවික ලක්ෂණයට වැටුණා නම් ඒකට කියනවා සාමාන්‍ය කර්මනා ඥානෙක මාර්ගකට ඇදෙනවා. කියනවා විපස්සනා ඥානක කියනවා නම් ඒ හිත සම්මතන ඥානෙ දක්වා දැන්දුම් වෙනවා. විතර කරාම මේකට අපිට දැනගන්න කියලා කියන පැය භාගයක් නමුත් මේ කටයුත්ත හිත වෙන්න එක විනාඩියකින් දෙකකින්වත් හිත වෙන්න ඉඩ තියෙනවා යෝගාර්ථය හරියට දැනගෙන මේ යන හිතට විපස්සනා අනුග්‍රහිත කරනවා. සමත අනුග්‍රහ කරනවා. ආනේ විදිහට සම්මත ඥාණයට පස්සාට පස්සේ වෙන විදිහට පේනවා නම් ස්වභාව ලක්ෂණ. නැත්නම් ආකාර කායේ අත්‍යන්ත ලක්ෂණ මනාති. සීදු කුටියක් විදිහට දකින්නාදී දැක්කා නම් ඒ වෙනකොට ඒ යෝගාවචරයට චිත්ත චිත්තක්ෂණි තව චිත්තක්ෂණයට සමාන නොවේ ශීඝ්‍ර වෙනස් වෙන ප්‍රවාහි හොඳටෝ මේ ශීඝ්‍ර වෙනස් වෙන ප්‍රවාහය තමයි සංකතය කියලා කියන්නේ සංකත ලක්ෂණය කියලා කියන්නේ අරමුණ ගත්තත් පිම්බීම හැකලීම කියලා දෙකක් පිම්බීම ගත්තත් මුල මැදාග කියලා තුනක් මේ තුනේම සමානකමක් නෑ ඒවා ශීඝ්‍ර වෙනස් වෙනවා යෝගාචර කොටස කියලා එපා වෙන මට්ටමකට කියාගන්න බැරි තරම් සතර සහ ආකාර වේද පටන් ගන්නකොට යෝගාවචර මාර්ගාංග ප්‍රයත්නයක්. නමුත් මේ ධර්මයේ අහුවා නම් සාකච්ඡා කරා නම් මේක තමයි භාවනා කරලා දැනගත්තා නම් ඒක යෝගාවචරයට කම්මැලි වෙන කාරණාවක් නෙවෙයි අයියවත් වෙන කාරණාවක් වෙනවා වීර්යවන්ත වෙන කාරණාවක් වෙනවා සතිමත් වෙන කාරණාවක් ආනේ විදිහට ධෛර්යමත් වෙලා වීර්යමත් වෙලා සතිමත් වෙලා ඒ අනුන්නේම නිවන් උග පමණයි වෙන විදිහට කියනවා භාවික ලක්ෂණ මනාසේ දැක්කත් පස්සේ පමණයි කතාව කරන මේ අනිත්‍යානුපස්සී අසුතිස්සාමීති කික්කති කියන පදේ ඉතින් එතෙන් අපි ඊමානන්ද සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන අනිත්‍ය සංඥාව දැන් මෙතන සඳහන් වෙන අනිත්‍යානුපස්සනාව ඊට පස්සේ අනිත්‍ය සංඥාවේදී තාමත් කතා කරන්නේ චිත්ත භාව සංඥා චිත්ත චිත්ති වශයෙන් යන තියෙන අනිච්ච අඥාව අනිත්ත චිත්තේ අනිච්චාන් අනිච්චව වස්තරතාවිය දෘෂ්ටි ඒ වගේම අපි උගක් වෙලා අරගන්නේ නිත්‍ය සංඥාවයි එතකොට නිත්‍ය හිතක් අපිට ඇති වෙනවා එතකොට නිත්‍ය දෘෂ්ටියක් අපිට ඉදිරියට පවතින ආත්මයක් මේකේ තියෙනවා මෙයා ඉස්ත්‍රියාවක් මෙයා පුරුෂේ මම එහෙමමයි එයා මෙහෙමමයි ආදී වශයෙන් ඒ නිත්‍ය වශයෙන් කරන්නේ සංඥා මැත්තේ මේ කියන්නේ තාම අවික්ෂේප භාවයේ දුරු කිරීම සඳහා කරන නිකන් හිතලා ආපන්න. මෙතෙන් යනකොට තියෙන අනිත්‍ය අනුපස්සනාව ඒ සත්‍යය කරන්නේ දර්ශනයක්. ඒක නිසා යෝගාවචරය ආනාපානීයදී විපස්සනා වශයෙන් කරනකොට හොඳට උණුසුම සක්‍රිය වෙලා අරමුණ හොඳට උණුසුම වෙලා සක්‍රිය වෙලා ඊටත් ඒ වගේ කර්මණීය වේගනේ එනකොට අනිච්ඡානුපස්සනා අනිච්ඡානු අනිච්ච සංඥා දිනු කරන තිබුණ නැත්නම් එන බලාපොරොත්තු කරගන්න. භාවනාවක් හදනවා කියලා හිතෙනවා. නමුත් අනිත්‍ය සංඥාව හිතට වස්සාගෙන තිබුණා නම් දැන් යෝගාවචරය තා ගන්න පුළුවන් දැනගන්න පුළුවන්. පින්දීම තියාවුනත් නැවත නැවත බලනකොට පින්දී නැතිව කරකවනකොට පින්දී ප්‍රමදාක බලනකොට එයි එකම දෙයක්වත් නැහැ. නිත්‍ය ධාර ඉතිරව පවතින. හැම දෙයක් වෙනස් වෙගෙන යනවා. මෙන්න මේක බලන්න තමයි මට කලින් මේ අනිත්‍ය සංඥාව ගන්නලා තිබ්බේ කියලා. එයින් යෝගාවචරය සංකත ලක්ෂණය ඕලීගෙන එනකොට හෝරාගෙන එනකොට ඒක සාධරකම පමණක් අනිත්‍යාන පස්නාදී. එහෙම නැත්නම් අනිත්‍යාන පස්නාදී වෙනකොට මම දැනගන්න නැති වුණා, ආයෙත් නැතුව ගියා, කොච්චර ලබහන්න හිටියත් අනේ නැති වුණා ආදී වශයෙන් විශාල චෝදනා රාශියක් සහිත යෝගාචර උක්ක භාවනාවේදී නැගිටලා සම්මුඛතාවලා නැගිටලා. ඒ මොකද ඒ යෝගාචරය තුළ අනිත්‍ය ඥානය ඒකයි සර්වඥාන්සේ කල්ලාතුව මේ අනිත්‍ය සංඥාව උගන්වනවා. දීග්‍රේ වෙනස් වෙන එක තමයි අනිත්‍යානුපස්සනාට ආදක වෙන්නේ, පොහොර වෙන්නේ, ආහාර වෙන්නේ. ඒක එනකොට කියලා මෙතනදී දීපත් කරගෙන සීලේ දීපත් කරගෙන යෝගාවචරයට තව දුරටත් අනිත්‍යානුපස්සනාවට ශික්ෂා කරන්න බැරි නම් අනිත්‍යානුපස්සනාව විපිලිකාරයි. අනිත්‍යානුපස්සනාව ඉදිරියට පැත්තේ දරුවා. චිත්ත යෝගාවචරයට අනිත්‍ය සංඥාව මෙතනදී චිත්ත මට්ටමේ උදව් කරනවා. අනිත්‍යානුපස්සනාව විතර වෙනකොට ඒ මතු මතේ දර්ශනය පහළ වෙනවා. මේ විදිහට අපි ගත්ත මූල කර්මස්ථානයේ මේ චිත්තක්ෂණයේ මේ සීඝ්‍ර වෙනස් වීම තිබුණේ වෙනස් වීම දෙන්නේ බලපුණා. සායේ වීර්ය යුක්තව බලපු නිසා නොබැලුවා නම් අසතිමත් වුණා නම් නිත්‍ය සංඥා කියන මේක දෙන්නේ සාධිය දැමීමක්, ಗುಣ ගැනීමක්, කලබල වීමක්, දෙදවීමක් ආරම්භ නමුත් ඒක වේග වීගෙන එනකොට අනිත් සංඥා පුරුදු කරගෙන ආකාරයට මේක මගේම වීර්ය නිසා මගේම සතිය නිසා අරමුණේ පෙර නොදක්ක තරම් භාව ලක්ෂණ විනිවිදගෙන කියන දැන් අනිත්‍ය දර්ශනේ වේ. සංකත ලක්ෂණේ වේ. මේ මේ සංකත ලක්ෂණයට අනිත්‍යත් වඩා සාදර වෙලා මේක තවදුරටත් පෝෂණය කරන්නයි මෙතන කියන්නේ අනිත්‍යානුකස්සී අස්සතිස්සාමීති දික්ක. මම මෙහි යත්තා වූ අනිත්‍ය දර්ශනය දකිමින් ආස්වාද කරන්නේ නුයි ඒක නිසා යම් කිසි කෙනෙකුට මෙවැනි අනිත්‍ය දර්ශනයක් අදිසියේ සීලයෙන් තොරව භාවනාවකින් තොරව බණ ඇහිමකින් තොරව මතු ඒකාන්ත වේපුතලය දැඩි අපහසු වෙනවා මොකද ඒ පුතලට මුළු ලෝකෙම උගන්ලා තිබුණේ සෑම දෙයක් පුළුවන් තරම් ඔක්කුතිරක් ලියාගෙන ස්ථීර කරගෙන නිත්‍ය කරගන්න. ඒකනේ හතරම ආයින් ගන්නනේ දෙපා වේලි බඳින්නේ අර ජාත්‍යන්තර දේශේ මාර්ගල පවතින්නේ ඉච්ඡි නිච්ඡි යයි වාස්කම් කතා හටන් කරන්නේ පුරුෂයන් තමයි පෞෂගත පෙන්වන්න කටේ පෙර දඟලන්නේ මේ තේරම නිත්‍ය සංඥාවේ මාක්‍යය. ඒ නිසා මේ නිත්‍ය සංඥා තමයි ලෝකේ තියෙන ගැඹුරුම විශේෂය. ඒ කියන්නේ දෙන්න තියෙන උපාදී නඟුනාම සම්මාන කිරුක තේරම වැඩි නිත්‍ය සංඥා. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න නිත්‍ය සංඥා වැඩි වෙනවා. ඒක නිසා පිරිමානන්දේ පටන් ගන්නකොට මතක් කරනවා අනිත්‍ය සංඥාව වඩලා තියාගන්න. ඒක නැත්තම් අනුවාණේ තමයි මේ අස්පනා පිට දැක දැක දැක දැන බලන මේ ආස්වාදකත් ආවදක් අනිත්‍ය. ඉතින් ආයත කියොත් ආයේ පත්‍යක් අනිත්‍යයි. ආනේ අනිත්‍ය தත්ත්වේ අනිත්‍ය தත්ත්වේ වශයෙන් අනිත්‍යාන පස්සනාවතේ දකින්න ඉසේ මෙසේ දීලයක් ඉසේ මෙසේ බුද්ධ ධර්ම පිළිබඳව විශ්වාසයක් ඇති ඒ මතුමත් විශාල චිත්ත ශක්තියක් චිත්ත භාවනාවක් අවශ්‍යයි විපිලිසන බව නැති වෙන අදහස. ඒක නිසා අනිත්‍යා සංඥාව දෙන්නේ විපිලිසරකම නැත්නම්. අවිච්ඡේදේ දුක්ඛය. ඒක නැතුව අනිත්‍ය සංඥාව නැතුව අනිත්‍යානුපස්සනාට ආවොත් නිකුත් පදිත වෙනවා. ඉතින් මානසික වෛද්‍යවරු හම් වෙන්න වෙනවා. ඉතින් ඉන්දියාවේ නැතුව යනවා. නානා ප්‍රකාර විදිහට අනිපය විශ් කරනවා පරණ පරියන්ක කුසල බිම දාන විවිධ ආකාර දේවල් නෙමෙයි හැමදාම කියන දේ. ඒකට කියන අනිත්‍යතාව. ඒකව දින දෙයක්. නමුත් අපි මේක නොදකින්නයි කටයුතු කරන්නේ. නිත්‍ය සංඥාවේ යුක්ත ඒක සාපිට අනිත්‍යතාව කියන කවදාකත් ඒක අපට ප්‍රකාශ වෙන්නේ. යෝගාවචරයට වර්තමාන වශයෙන් ප්‍රකාශ වෙන්නේ. ප්‍රකාශ වෙන චිත්ත ක්ෂණයේදී තමයි අනිත්‍ය ලක්ෂණය වෙන්නේ. ඒක එක යෝගාවචරය දකින අනිත්‍ය ලක්ෂණය නෙවෙයි තව කෙනෙක් දකින්න. ඒ වගේම එකම යෝගාචර උදේ දකින අනිත්‍ය ලක්ෂණය නෙවෙයි හැන්දාවට දකින්නේ අනිත්‍ය ලක්ෂණේ ඒ ඒ චිත්තක්ෂණය වෙනස. නමුත් කොයි විදිහට කරත් කොයි කෙනා දැක්කත් අරවචනාසේ දකින්නයි අනිත්‍ය සම්පස්ස. ඒක නිසා භාවික ලක්ෂණ વિશે හැමදාම උද සාධරකමක් අදපටන් ගත්ත කෙනෙක් වගේ භාවනා කරනවා නම් ඒ යෝගාවචරය කවදාකවත් ඊයේ ගත්ත අනිත්‍ය සංඥාවෙන් අද වැඩියට පයින්නේ. අද අලුතෙන් උපේ. අද ආයේ ඉස්ලාම් හුස්ම ගන්න කෙනෙක් වගේ. ඉස්ලාම් ආනාපාන කරන්නේ වාගේ නැත්නම් ඉස්ලාම් පිටින් හැකේ කරන්නේ වාගේ සබහා සටහන් වගේ. ඒ සටහන ආකාරයකට හෝ විග්‍රහයක් නැති සටහන් ආකාරයේ පොළේ තව අධ්‍යන්ත ආවේනික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ප්‍රකට වෙන හැටි ඒ වෙන්න වෙන්න වෙන්න අනුරාහිතයි සත්‍ය වෙන හැටි, උණු වෙන හැටි, ක්‍රියාකාරී තත්ත්වයකට පත් වෙන හැටි දකින්න තමයි ඒ අනිත්‍ය ලක්ෂණ සංගත ලක්ෂණ එන්නත් අනිච්ඡානුපස්සන අතීත වෙන්නේ. එතකොට ඒක යෝගාවචරයට අනිත්‍ය ලක්ෂණයක් වඩපත් වෙනවා. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය මතුනනකද එයම මතු කරගනිමින් ඒ අනුව පවත්තන භාවනා තමයි කියන්නේ අනිත්‍ය අනුපස්සනාව අනු අනුපස්සනාව කියලා මේක කියනවා. අනිත්‍ය අනු අනුව බැලීම. ඒක මොකද? අනිත්‍ය සංඥාවෙන් තොරව අනිත්‍යානුපස්සනාව පිළිච ලක්ෂණය මතුනන යෝගාවචරයයි. අනිත් සංඥාවේ යුක්තව වතුනා නම් යෝගාසනයේ මුතු දී ගන්න පුළුවන්. ඒ පුළුවන්කම තිබුණට පරි ඒ தত্ত্বය නැවත නැවත මතුවෙන ආකාරයෙන් අරමුණ තියා සාදර වෙලා බලනකොට බලනකොට තමයි අනිත්‍යාන පස්සී අසති සාමීති පිටට කියන්නේ. ඒ නිසා අනිත්‍ය සංඥාවෙන් තොරව මේ ලක්ෂණ පහම් වෙන්න කලහෝ භාවනාවෙන් දැකලා තිබුණාට කවදාකවත් ලෝකෝත්තර මට්ටමට පිළිගන්න පොත් ලියන්න පුළුවන්, දාර්ශනික මත පහල කරන්න පුළුවන්, අනුන්ට කියලා දෙන්න පුළුවන්, ඉස්ලාම් කියපු දේවල් සමගම විග්‍රහ කරලා දෙන්න පුළුවන්, අදහන්න පුළුවන්, අර්ථයෙන් පැට ගන්න පුළුවන්, රුචි කරන්න පුළුවන්. නමුත් කල්තාපත් ඒ තාකල් ඊරුත්ලගේ පෞෂත්වයේ කිසිම වෙනසක් නැහැ. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥාවෙන් යුක්ත වුණත් මෙන්න මේ කියන විදිහට ස්වභාව ලක්ෂණ බලන්නේ නැතුව අනිත්‍ය ලක්ෂණ දැක්කේ නැත්නම් අවංකව භාවනා කරන යෝගාවචරය තුනත් කවදාකවත් අත්‍යවශ්‍යතාවයක් නැහැ. මොකද කලින් හිත සූදානම් වෙලා තිබුණා ඒ චිත්තක්ෂණයේ විපස්සනාව මතු කර ගන්න ගන්න නැත්නම් ඒ ස්වභාවික ලක්ෂණ පිළිවිදේ කරලා ගන්න ආකාර අත්‍යන්ත ලක්ෂණ දිගේ ගිහිලා මතු කරගත්තේ නැතුව කල්පනා කරලා ගත්තට ඊයේ මතු වෙච්ච අනිත් ලක්ෂණ මෙහෙමයි කියලා ඒක කවදාකවත් ඒදා විපස්සනාව ඒ ඒ චිත්තක්ෂණයකදී යෙදෙනවා වෙන වෙලාවෙදී ඒක අවය ආඩම්බරය කළ නැවත නැවත කිරීම තමයි අනු අනුපස්සනා කියන්නේ. අනු අනුව බැලීම ඒක අනුපස්සනා කියන්නේ. මෙතන එනකොට කියන්නේ අනිච්ඡානුපස්සී. අනිත්‍යතාව අනුව බැලීම. ඒ නිසා සෑම මාර්ග චිත්තක්ෂණයක් නැත්නම් මුළු මාර්ග භාවනා විස්තර කළ දෙනවා ලෞකික පැත්තක් තියෙනවා ලෝකෝත්තර පැත්තක්. ලෝකෝත්තර පැත්තට එනකොට තමයි අපි අනිත්‍ය අනිත්‍ය වශයෙන් දැක ගන්න කරන්නේ අපිට පෞෂත්වයේ දිනු වෙනවා තියෙනවා. එනනම් කල්පනා නැහැ, නිත්‍ය සංඥාවක් නැහැ. මේක බුද්ධ ආදී උත්තරයන් වහන්සේලාගේ මාර්ගය. මේ මාර්ගයේ මට යන්න ඕනේ කියලා ඉතින් පැහැදෙන්න. ඒකට එකතු වෙන්න මේ අනිත්‍යන පස්සනාව හොඳ පළවෙනි පස්සේ සිද්ධ වෙන්න නම් ඒ යෝගාවචරයට යෝගෝත්තර ඥානයක් පාවු. එත්තකම්ම සෞඛ්‍ය පැත්තේ ඉන්න තා තාම ඔය නිත්‍ය සංඥාවේ පොළොමන තියෙන. කරදරේ තියෙන. ඒ නිත්‍ය සංඥාව අඩු කරලා අනිත්‍ය සංඥාව සාහෘද කරගන්නට අනිත්‍යානුපස්සනා දිගින් දිගට දිගින් දිගට භාවනා කරන්න වෙනවා. මේ භාවනා කරන වෙලාවේදී යෝගාවචරය භාවනා කරන කෙනෙක් එක්ක ගැටෙනවා නම් කාම වස්තුන් එක නිතරම ගැටෙනවා නම් එවැනි පරිසරයක් නැත්තම් ඉතින් මේ අර දෙලේ උදේ ඉඳන් හදනවා වගේ තමයි වගේ. අනිත් අනිත්‍යානුපස්සනාවට අවශ්‍ය පරිසරය හොයලා දීලා අනිත්‍යානුපස්සනාව වඩ වඩචාපත වඩනේ සත්පුරුෂයන්ව ගැවිලා කාමයේ ආදී අනිකුත් මේ චිත්ත සංඥාවෝ කරන දේවල් වලින් දුරුවන් වෙලා ඉන්න පුළුවන් පරිසරයක් හම් වෙන්නේ ඥාතකලාරි බුද්ධෝත්පාද කාලයක. ඒ හම් වෙන කාලේ ඒ සඳහාම වේ කරොත් දැන් අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුන්‍යාකාරගතෝවා කිය ආනාපාන පබ්බේ කියන්නම කල්. කරුවන්තන්ට මතකල දෙලා තියෙනවා මේ අනිත්‍ය සංඥාව මතක කරගන්න ඉන් යත්තට පුළුවන්. නමුත් ඒක අනු අනුභවයක් බලනවා. අනිත්‍ය සංඥාවට පස්සේ අනුපස්සනාවක් බවටපත් කරගන්නවා කියන එක ඒ පුත්‍ර අසරණ කරන තරමට ඉතාමත්ම අනිත්‍ය අල්ලතු කියන බැරි පදම අවශ්‍ය කරන මේක අනිත්‍යානුපස්සනාවට පස්සේ ඒ යෝගාවචරය දැන් ඉන්නේ විපස්සනා ඥාන පැත්තේ මේ වෙලාවේදී නතර කළොත් ආයතනයක් සුත්ත පූර්ණකත්වවා ශුන්‍යාකාරකත්වවා අරඤ්‍යගතෝවා විදීදී පල්ලංගෙන් ආය මුලට යනවා. ඒ මොකද මෙතෙක් කියලා දිනු කරපු දේවල් තේරෙම කුංචි ආකාරයක් වෙන අතර කර ඒ මුල් කොට ආයත ප්‍රතිවල ජනක දේවල් නේ. මුල් කොට ආයේ ධ්‍යාන වෙන්නේ චිත්ත පීඩ. දුක්ඛ ප්‍රතිපදාව. ඒ අනිත්‍යම වසනාට ඇවිල්ලා අනිත්‍යම වසන අනිත්‍යම වසන වගේ දැනගෙන මේකම ගෝ කරන්න ඕනේ. මේකම වඩන්න ඕනේ කියන කොට නම් ඒ යෝගාවචරයට මානසික රතයක් ඇති වෙනවා ආනේ බවට ඒ විදිහට කලින් තිබුණ අර විතක්ක ਵਿਚාරයෙන් දුරුකම නැරලා මේ අනිත්‍යානුපස්සනාගේ ඇතිල යන ගතියක් එන්න නම් යෝගාසන අනිත්‍යානුපස්සනාව බහුල කරන්න බහුලීගත කරන්න. මේ බහුලීගත කිරීම ඇත්තටම යෝගාවචරයේ පූර්ණ වගකීමකට දෙන්නත් බැරි තරම් පරිසරයේ අත්ත බලපෑමක් තියෙනවා. ඒක නිසා මේ ප්‍රථම ධානයේදී විචක්ක විචාර වේච සුඛේ සංකතා ආදී වශයෙන් තියෙන අපිට සම්මතන ඥාණය ප්‍රථම විපස්සනා ප්‍රථම ධ්‍යාන. ඉතින් නැවත නැවතත් තාම විචක්ක විචාර දෙක වැඩේ. මොකද විචක්ක විචාර දෙක කරන්නේ අර සංස්කාර කොටසේ ඉන්දීම හැකලේ වශයෙන් තියෙන ගොරෝසු අනු මුල් අරමුණේ සටහන්ලා ආකාර දක්වන අසුලුව එහිම ගිහිල්වන්නේ. ඒ විහිදුවමින් යෝගාවචර විචක්ක විචාර දෙකත් අයිතව ධානාංගත් හයිදව අනුපනාකසේ කටයුතු කරනකොට තමයි මේ සංකත ලක්ෂණය මත කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහාට මේ සංකත පැත්තටම යන්න. නැත්නම් ලෝකෝත්තර පැත්තටම යන්න නම් යෝගාවචරයට මේ ප්‍රථම ධානයේදී තියෙන විචක්ක විචාර දෙක අතහැරීම සිදු කරන්නේ ත්‍රිත්‍ය ධානයට මාරු වෙන්න වෙනවා. මේකට තවත් වටිනා විපස්සනාමේ සාක්ෂ්‍යයක් හම්බ වෙනවා. මොකද තමන් බලන අර මේ සටහන් ආකාර දැක ගන්න බැරි තත්ත්වෙකපත් වෙනවා. ඒක උදේ කටෝකාර දෙක හැලෙන. බලන්න වෙන. ඒකෝට හිත ඉබේම අර ස්වභාවික ලක්ෂණ ඉක්මවල සක්ක දෙපැත්තට හිත වැටකොට අරමුණයි හිතයි උඩට පෑච්චා. භාවනාවට හිත වැටිලා භාවන හැල්මේ. එතකොට ඉතින් ප්‍රීති සුඛ ඒකාග්‍රතාව පමණයි ආනේ ප්‍රීතිය කියන කොට සමතයේදී බලනවට වඩා සර්වඥාන්සේ මතක් පිළියෙද ආනෙනි මේ හැඩපහර එමෙහිට ගියත් එළිලා නැහිට වෙනවා ඕනෑමට වැඩිය වේග ගත්තොත් රැළපහරට අහු වෙනවා ඒක රැළපහර ප්‍රමාණය කපාරකට මම ඉදිරියට ගියා එහා පැත්තට ගියා කියන විදිහට ඊගාවට මේ විචක්ක ਵਿਚාර දෙක නැති වෙයි එහෙම නැත්නම් සතහන් ආකාර නැති නැත්නම් හැලෙන්නේ ප්‍රමාද කොට දෙච්චාම යෝගාශ්‍රය ඉල්පෙනවා. ලොකු ප්‍රීතියක් පහළ. මේ ප්‍රීතිය කොච්චරද කියලා කියනවනම් අමානුෂී රතිය පොත් සිඤ්ඤාලාර පවිත්‍රත් සම්දිත්තත් පිටුනෝ අමානුෂී රතිය පොති අස්සන්තෝ දෙයක්. අනිත්‍යතාවය කොච්චරද කියනවනම් මතුවෙන මතුවෙන අරමුණේ තියෙන්නම ඇති වෙන තියෙනවා. අදමුණ හදව ගන්නවත් වෙලා. ප්‍රීතිය ළඟින් දැක්කේ. මම මේ ඉන්නේ තාපයකට සුබකට. පිම්බීමේදී හැකිලිමේ හදවීමත් තෙරවීම කුරුසුමත් පිටිලකට මොනම දෙයක් අත්දැක ගන්න බැරි තරම් අරමුණ සීඝ්‍ර වෙනකොට අරමුණේ ඒ තරම් යා යනකොට පොදු යෝගාර්ථයේ සාල් ප්‍රීතියක් ඕගහත ඥානක් ඇති ප්‍රීතිය ආදී වශයෙන් මතුවෙන දස උපක්‍රේෂ ධර්මයක්ම පාරයි ඒක නිසා මේ සම්මත ඥාණය ඉක්කොට පස්සේ යෝගාවචර මහ විදක හිතෝදා බැලන පස්සේ පරිඥාන අවස්ථාවේදීම පොතේ මෙල්ල දෙලා තියෙන ඒ බුදුරජාණන් චූල සෝතාපන්න තත්ත්වයටපත් වෙනවා. ඒ තත්ත්වෙ විදිහ කවදාකවත් අපාගත වෙන්නේ නැහැ. නමුත් මේ විදිහට විතක්ක ਵਿਚාර නැති, අටහන් ආකාර නැති විපස්සනා දෙතිය ධ්‍යානය කියන පුළුවන් උදේ අපේ ඥානෙ ධර්මවත් ආදී කොට පහළ වෙන මේ කීකේ බොහෝ විට යෝගාවචරය අන්දමකට. අර කලින් කියපු යෝගාවචරය අනිත්‍ය සංඥාව නැති ඇත්තෝ, නිත්‍ය සංඥා බහුල ඇත්තෝ, අනිත්‍යානුපස්සනා ඥාන පහළ වෙනකොටම ගෙලනවා. එතකොට යනවා බඩේ ලියන්න පටන් ගන්නවා කැස්ස එනවා දෙම කලනවා নানা ප්‍රකාරී කිවිදි දෙරේ ඉතින් ඒක උපකරණ කරගෙන ආයෙත් ආත්ම කණීම කරන් තමයි ඉතින් නිවන් දකින්න හදන්නේ ඒ අත්ංග නිත්‍ය සංඥාවේදී කරකයි යම් කිසි කෙනෙක් අනිත්‍ය සංඥාව දැරිකේ ගත්තොත් ඒ පුද්ගලයා මේ ප්‍රීතියට අභිරමණය කරනවා ඇතුළත ගැලේ ඇතුළත ගැලුණොත් ඒ ප්‍රීතිය උපක්‍රේයක් වශයෙන් වෙන්න පටන් ගත්තොත් ඔච්චර දුරට යනවාද කියවන ආම එකම මාර්ග ඥානයක් කරලා බලන්න උනාට තමන් මෙච්චර ආලෝකයක් දැකපු මෙච්චර ඕභාෂයක් දැකපු මෙච්චර මේ පස්සතිය දැකපු උපේක්ෂාවක් දැකපු සතියක් කියන වීර්යයක් සහිත ඥානයක් සහිත නිකන් දෙයිද මේ ඉස්කමේ අරියත් මාර්ගය කියලා හිතාගන්න තරමටම ඉගෙන සකාන් ආකාර හැලෙන අවස්ථාවක් අපි ඒකට කියනවා ස්වභාවික ලක්ෂණ දැකලා ඒ සංකත ලක්ෂණයට හැරෙන අවස්ථාවක් මෙනෙහි කිරීම ඇතහැලෙන අවස්ථාව, වැටෙන අවස්ථාව, මෙනෙහි කරගන්න බැරි වෙන අවස්ථාව ඉතාමත් කේන්ද්‍රාත්මක. එක්කෝ යෝගාවචරය බය වෙලා ඕල් කඩිට නැත්නම් සාන්ති කර්ම කරගන්න ආරක්ෂක ධර්ම කරගන්න ආනමත තලි පිටේ. එහෙම නැත්නම් තමන් රහත් උනායි කියලා ඉන්න නිවන් පිට දෙවිත්තේ චිරනාත්මක කරද්ද මේ ප්‍රථම මාර්ග ඥානය සඳහා මේ අපි කවු කරන්නේ. වැඩි ලව්පත් මේ ලෞකික භූමියේ ඉක්මවලා ලෝකෝත්තර භූමියට යන්න මේ එයාපෝට් එකේ චෙක් කරනවා. කවදානම් වල සේරම චෙක්. උත්තරයත් එක්ස්රේ කාමරයකින් දාලා චෙක් කරලා අන්තිම තැනම බලනවා. එහා වතර යන්න ගන්න සුදුසු ඕනාට වැඩි නිත්‍ය සංඥාව තියෙනවා. එහෙමනම් අපෝ. ඕනට වැඩි අනිත්‍ය සංඥාව තියෙනවනේ මෙහිදි මං ගවෙන්න හදනවනේ ඊළඟයි. එයාපෝට් එකේ හරියට. ආන්නේ වගේ මේ පරීක්ෂාව යනකොට ඒ යෝගාචර කාය ජීවිත නිර්පේක්ෂ වේදිනේද කියේ නැත්තම් ලංසුවට හේතුවට මොනවද කියන්න ගත්තොත් ඒ කාන්තේම එතන ගැටයක් ගන්න. ඒසාන් මෙතනදී ජීවිතේ පාවා දීලා, කය පාවා දීලා, සුදු ධර්ම සංග කියන මේ ත්‍රිලක්ෂණය ඉදිරිපත් කර තමන්ගේම සීලයේ සරණ ඉදිරිපත් කරන යනවා නම් විතරක් ඔය මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? අනිත්‍යං කස්සනාව කියලා බුදුහාමුදුරුවෝ මෙතන මතක් කරන්නේ මොකක්ද කියලා? බුදුහාමුදුරුවෝ කියපේ නෙවෙයි මේ ගැළවිච්ච මාර්ග දෙකෙන් ඇද හොයා ගැනීම පිළිබඳව අන්න යෝගාවචරය කියලා සුවාත්මක සමාධිය. එතකොට උපක්ලේශ ධර්ම දුරු කිරීමට එහෙම නැත්නම් කියනවා සම්මුද්දච්ච පහාන ක්‍රමය. ධර්මයෙන් ඇති කරන උද්දච්චය. සාලක සුළු කතිය ප්‍රහාණය කිරීමට යෝගාවචරය යෝගාවචරයාගේ ධර්මයි. කලින් අහලා තිබුණොත් කලින් සාකච්ඡා කරලා තිබුණොත් යන්තම් දුරකට තේරගන්න පුළුවන් නැත්නම් ඒකත් තේරෙන්නේ ඈම කරන සාහලවක් පටන් ගන්නවා. ආනේ විදියට යක් යෝගාවචරයේ ඉරල්ලට අහු වෙන්නේ නැතුව වතුරේ ගිලා නැහින්නේ නැතුව තමන්ගේම වයගේ තමන්ගේම අතිය ප්‍රතිපදාව දැනගෙන මේ අනිත්‍ය සංඥාව අහිතව උදේට අරමුණේ ස්වභාවික ලක්ෂණ මත වෙන වෙලාවේදී එහා පැත්තට ගිහිල්ලා මේ අනිත්‍ය අනුපස්සනාවට වැටෙනවා කියලා කියන්නේ විශාල වැඩි විපත්තියක්. මේක කෙරුවට පස්සේ නැවතත් ආපහු වෙවිලා ඒක කරගන්න හදනවා කියන කාරණේ අදිම වස්තු විනාශය. ආර්ථික මගාරවයි. ඒ නිසා මේක අනුපස්සනාවක් කියලා කියනවා. නැවත නැවත සත්ව දහස් වරක් කෝටි වාරයක් කරනකොට තමයි හැමදාම ආපහු ගියහට පස්සේ ਉਹ වැඩේ සංකේත අනාගත ආකාරයට ප්‍රඥා. මේක මෙනේ කෙරුවට පස්සේ සංකීර්ණ ප්‍රඥා කීකව අකාණේ කරන ආකාරයේ ආයතන සංකේතලා. දානකොට ආපු වේගය අඩුවක් ආපහු යනවා. ආපු වේගය වැඩි වෙලා ප්‍රීතිය ආදී දේවල් අකුත් කියලා මෙතන විනාශ වෙනවා. ඒ දෙක නැතිව හැවටට යනවා කියන කියන්නේ අර බාධක ජීවිත කර්මයක වගේ හැවටට යamak ඒක ඇඟේ අයියම කරන දෙයක් නෙවෙයි. ඥානෙම කරන දෙයක් නෙවෙයි දෙක තුනේම සංකල්පය. ඒ නිසා මේ චිත්තානුපස්සනා කොටස ඉක්මවලා මේ ධර්මානුපස්සනා කොටස එනකොට මේ යෝගාවචරය යෝගාවචරයේ සෑම අංශුවක් සෑම කොටහක්ම ප්‍රඥා තුලින් පරීක්ෂා කළොත් මේක. ආනේ අයිචාන්තරණාට පැමිණීම විතරක් සංකත ලක්ෂණ වලින් අඳුරව එහි තියෙන ප්‍රධාන දැනගත යුතු තුනයි මේ සංකතයේදී අකුවේඥාන එක එක අටවි ධාතුවේ ලකුණු ආපෝ ධාතුක වෙනස් ආපෝ ධාතුවේ ලකුණු තීජෝ ධාතුක වෙනස් ඊට වෙනස් අත්යේ ඊට වෙනස් වේදනා ආදී වශයෙන් එක එක අරමුණු තුනේ සුවිශේෂ ලක්ෂණ එක එක අරමුණක තිබුණේ අත්‍යන්ත ලක්ෂණ. මේ චිත්තක්ෂණයේම දැක්කති ස්වභාවික ලක්ෂණ වල හැංගිලා තිබ්බ හැම දෙයකම තියෙන උත්පාදයක් පිටියක් සාපංගයක් කියන ලක්ෂණ විතරයි දැක්කා. ඒක අමුණකට රසන දෙන්නේ කියලා අරමුණු ඒක රසයි. මේ තමයි සතිය තමයි කියන්නේ. ඊට පස්සේ තමයි සුපතිච්ඡේද ආපි. පිට සතිපට්ඨාන කියලා කියන කෙනා එතකොට අරමුණෙන් කොයි කුණුසුම දෙකින්ද පෙන්නවත් ඒක දෙන්නේ නැති වෙලා යනවා. සීචලස් වෙනවා තුරු වෙනවා එකක්. තද ගතිය තිබුණා ඒකමයි ස්පර්ශයත් එක්කමයි වේදනාවත් එක්කයි සංඥාවත් එක්කයි චිත්තයත් එක්කයි. සෑම ලක්ෂණයකම තියෙන උපාද ප්‍රතිපංග කියන මේ ත්‍රි ලක්ෂණේ පමණයි තාමත් විචිතුව පේනවා. ඒ පහවි ධාතුවේ තද ගතිය වෙනම උපදී. වෙනම පවතින්නේ වෙනම විනාශ වෙනවා. අටවෙනි ආදියේ තියෙන ගුරුන් ගැතියත් එක්ක කිසිම ගැටීමක් නැහැ. සදාහකන්න බෑ. ඒකෝ ධාතුවේ තියෙන පුරුෂය වෙනමම උපදිනවා වෙනමම පවතිනවා වෙනම භංග වෙලා යනවා. එතන ඊගාදරේ සිසිලසක් වෙනවා. සාමත් ඒක තමයි. සාමාන්‍ය ලෝකේ නම් මුසුම සිද්දත කියලා කියන්නේ කලු සුදු වෙනකම්. උත්තර අද්‍රවේ දක්ෂිණ අද්‍රවේ වගේ 11 වෙනවා. මෙතෙන් ගියාට පස්සේ පාද පිළිකංග කියන ලක්ෂණ තුනට එනකොට සංකත ලක්ෂණ කියනකොට ඕනෙම දෙයකට තියෙන මේ ලක්ෂණ තුන පොදුවේ කියන ලක්ෂණ බලන පුතක් පුතක් මේක මේක වශයෙන් දක්වනවා දැන් සංගත ලක්ෂණ කියන දෙකම පෙන්නන එක එක ලක්ෂණයක් කියන නමුත් ඒකට පොදුවක් තියෙන හැම ලක්ෂණයක්ම උපාදයක් තියෙන කිසියක් තියෙනවා කියක් තියෙන ඒ උපාද නිදි වර්ග වශයෙන් මතකන්න මේ ලක්ෂණ ධාතු ගුණ භාව ලක්ෂණ ස්වභාව කවදාක කලින් විතර එකක් එක දැක්මක් මිනිසෙකට තරමකට දැක්ක ඒ තරම මිනිසෙට මෙතෙක් කල් ඉච්ඡ සංඥාවේ මාර්ගය කුසුම් ගැතිය නම් ඒ කාන්තිම ඕක කරනවා පැටවන ඕකට සිසිල තනන් කිට්ටු කරන්න බෑ කියලා තමයි අපි හිතන්නේ. ඒක තියෙන්නේ අන්ධකාර ලපයක් වගේ. කාණ කොච්චර දීප්තිමත් ඒහා සමාන අන්ධකාරය ඒ පහන තමන්ගේ පාමුල ඇති කරගන්න. එන්න පහන අන්ධකාරය දෙන්නට පාරක ආලෝකය දෙනවා වගේ අන්ධකාරයේ ආලෝකය අතර කුතුමාකාර සමගියක් තියෙනවා. අපිට පේන්නේ ඒක පුදුමාකාර වෙනසක්. මේ මේ විදිහට මේ සංකත ලක්ෂණයේදී පුදුමාකාර සාමනීය වෙන්නේ. ඇතුළතින් එන්න පටන් අර ගන්නවා. එතකොට සතියද කියන්නේ ඒක රස වෙනවා. අරමුණු ඒක රස කරන විදිහට සතිය සුපටිච්චිත වෙනකොට අරමුණු ගෑනෙත් පිළිමිද හොඳද නරකද ළඟද දුරද මොකක් අපිට. මේ වෙනුවට මේ උපාද කිසි භංග කියන ලක්ෂණ තුන පමණක් සංකත ලක්ෂණ ඒතකොට යෝගාචර භාවනා නොකර බැරිමත් වෙනවා. ඒ යෝගාචර මේක කණ්ඩ හැදුවත් කවදාවත් ඉඳ ගන්න. අර ගෙනාම සති වේගෙ නිසා සමාධි වේගෙ නිසා දකින දකින්නේ වේන්නේ මේ පොරිපි පෙන්නවා. ඊයකටකට වහිනකොට වාගේ. වක්ක දෙක පෙන්නගින්න වගේ. වතුර ආදියක් වෙන පැහෙන්න වාගේ. නැත්නම් කඩ වෙච්ච වතුර මේ පැවකට හඳ පායලා හඳේ ඡායාව කැඩි කැඩි යන්නේ නැත්නම් හොඳෝ දිග පාලා තියෙන වෙලාවක හොඳයිද කියලා වැලදියා බලනකොට වගේ පිටේම කිලිලාගෙන නැගෙන. නැත්නම් පිළිකුවක් දිහා බලයි. කොහේ බැලුවත් ඒක පේන්න බෑ. ඒ මොකද ඊට ඉස්සලා යෝගාවචරය ආරය. පස්සේ ඒක දුරු කරලා දැන් අනිත්‍ය භාවයේම අනුව බලන ගැතිය තියෙන්නේ සතිය සූරයි මතුවෙන මතුවෙන ආරමුණේ උපාදිතී බංග පමණයි පේන්නේ. වේද මේකත් පැත්තට එන්න නම් අර කණින් කියපු විදිහට සීලෙක වේදලා චිත්ත භාවනාවක් කරලා සංඥාව හදාගෙන අරමුණේ ස්වභාවික ලක්ෂණ දැකලා දැන් සංකතියට එන්න. ඒක සර්වඥාන්සේ දේශනා කරන්නේ සොක්ඛාතයි. ඒක ඒක විසින්ම බල කිය වෙනවා. කවුරු හරි කලින් කියපු දෙයක් අන්න යනවා නෙවෙයි. ඒක අකාලිකයි ඒකෙන්ද ගියාට පස්සේ අත්‍යන්ත වසනා වෙනවා නම් ඒක ආයේ අද විභාගෙ ලිව තවත් මාර්ග පදේ ප්‍රතිඵලයක් නැහැ. බැලුවනම් එතරම් තේරෙන. දස්සන පස්සන දෙක එකට සිද්ධ වෙන්න පටන් ගන්නවා. සාන්දෘෂ්ටිකයි. මේ ජීවිතයේ අනිත්‍යක වශයෙන් සිද්ධ වෙන්නේ. අකාලික ඒහි පතික ඕන කෙනෙකුට ගෙනල්ලා පෙන්නන්න. හැබැයි දෙයක් පෙන්නේ නැහැ බලන්න. අනුන්ට පෙන්නන එක තමයි ඔතන තියෙන ප්‍රධාන බාධා. ඔක පෙන්න පටන් ගන්නතර පස්සේ හරියට රෝගිය ඇතිච්ච මිනිස්සු හැම කෙනාටම ඔය දෙනාට කැමති වගේ මේ රසමස උලක් කනකොට අපේ අම්මා අප්පා අපිට ජී වෙන්න වගේ මෙතෙන් දැනට දුර දෙනුත් මාගේ මේ කායයක් කවදාකවත් කරන්නේ අනේ මගේ ගුරුවරයා කියලා දෙන්න නැත්නම් අනේ මගේ දෙමව්පියන් කියලා දෙන්න නැත්නම් අනේ මම පහ කරන්න කියලා මේක කියලා දෙන්න නැත්නම් කිය නානා අපවිජේතෝක ඉන්නේ පැතගෙන ඒ තරමටම ඒ යෝගාවචරය භාවනාවත් එක්ක ගැලිලා ඇදිලා යනවා ඒක පුහුණු කළ යුතුයි. ඒ පුහුණු කිරීමෙන් නැත්නම් එතකොට ඒ ආකල්ප තිබුණොත් යෝගාවචරයේ අචාර ප්‍රශ්නාව අර කියන බාධකට අත්වෙන්න වැඩේ. මධ්‍ය ප්‍රතිපදාන කියන්නේ නම් තමයි හිතා ගන්න ඕනේ සතරම් ආකාර නැති වුණත් මූල කර්මස්ථානයේ කියන තේය. මූල කර්මස්ථානයේ කියන ලාංඡනේ, මූල කර්මස්ථානයේ කියන ආර්ථි, මූල කර්මස්ථානයේ කියන සංඥාවේ හෝ හිත දිගට පැවැත්වේ නැත්නම් අර අනුකූල ඒකරස භාවය නිසා හිත ගියාදෝ හිත නැද්දෝ හිතේ පරිවර්තන මේ අරමුණට මට තියෙන ප්‍රිය භාවයත් අප්‍රිය භාවයත් කියලා තේරුම් ගන්න මේ බව තියෙන අභ්‍යන්තරයේ හිත බාහිරයේ කියලා හිතා ගන්න බැහැ. අතීතනාගත වර්තමාන කියලා හිතා ගන්න බැහැ. මේ තේරෙම එකම රටේ වර්තමාන චිත්තක්ෂණය පමණයි පේන්නේ. උපාදිත අන්න තුනම පේනවා. එතන යෝගාද අරමුණු රස නැති වෙනවා. ඒකම දෙයක් කියනවනේ. දෙන රතනකෝවි සහිත ආහාර වේලක් සහිත සෑම මේකකට තියාන කිස්සුවද තියෙනවා, ගඳ තියෙනවා, රස තියෙනවා. වර්ණ ගැනීම ඉදිරිපත් කිරීම කතා පැවැත්ටි තේරම තියෙනවා. ඉතින් අපි මනාව විදිහට අරගෙන ටිකයි මේකෙත් ටිකයි අරගෙන අනල ගිල ගන්න. ඊට පස්සේ වහනේ කරොත් අර කැමමේ දෙවි මර හොඳටම නැවුම් ගතිය. ඒ වහනේ කොට අපි අල්ලකොට කැමමේ දැක් විතර කතා නොකලේ තරමේ උච්ච තත්ත්වයක්. ඒක තමයි කියන්නේ පිළිමේ ප්‍රකාශ කරලා තියෙනවා. හොඳ නරක තේරම දාගත්තට පස්සේ මේ සතිය කියන සායිතික ධර්මයේ සමරතු වුණාට පස්සේ ඒක දකින්නේ පරිවමනයක් වගේ තමයි. පරපතුණක් වගේ තමයි. ආනේක මැදයන් පස්ස ආගමයි කියනකොට අනිත්‍යයන් පස්ස කරනවා කියනකොට ආනුෂිකයි. ඒ මනුස්ස ලෝකේ ඉඳගෙන ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් බලාගෙන කවදාකවත් කරන්නේ. ඒකෝට ඒ යෝගාවචරයට ජීවිතේ පරිත්‍යාග නිවනට අක්ෂර නිවනට පූජා කරන සුළු පිටක් පහළ වෙන්න වෙනවා නොවුනොත් ඉතින් ආසනයේ දින වෙලාවට පස්සේ මෙතන පොරොත් වැඩිවෙලා ඉන්නේ. වමන කරන්න හදන වෙලාවේ කටින් මහාන හදනවා වගේ ඉන්නේ. මේක කප්පලා මේ ඥානයේ බහුල සත්‍යව අඩුවක් ඒ අතු දන්නවනම් මේ විපස්සනා මාර්ගයක් මේ වැඩ කරන්නේ මේ වෙලාවට මේ වමන කිරේ කරගත්තේ පහළ වෙනවා. මේ පහළ වෙන්නේ මොකද? මෙතෙක් වෙලා තෝර තෝර බේර බේර තියාගත්තේ ඒකට ආකාර ඔක්කොම අතගෑමක්. දැන් හැමදේම උපාදස්තුකම්ගේ පමණයි දෙන්නේ කියලා දැනගන්නකොට මෙන්න මේක තමයි ලෝකයේ අනිත්‍යතා. ඒක මට පේන දැන් ජීවීමේ හැකියාව. නැත්නම් ආස්වාදපත්තා ඒ පේන ලක්ෂණයට කියනවා මම මේ වෙලාව අනිත්‍ය ලක්ෂණය කියලා. අනිත්‍ය ලක්ෂණ කියන්නේ අනිත්‍යතාව ප්‍රකාශ වෙන හැටි. මෙන්න මේක අනුව නෑ හිත පවත්වා මේක සාක්ෂාත් කරගන්නවා කියලා අනිත්‍ය අනුපස්සනාව කියලා. එතකොට වෙන කාණේ කියන අනිත්‍යානුපස්සනාව මේක තමයි සංඥාවක් කලින් කියලා දීලා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, සුභ සංඥා, දීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අන්තිරත සංඥා. ආදි වශයෙන් මේ ඔක්කොම පද ගායනා කරගෙන ආගේ මුත්තේ එනකොට අනේ අනිත්‍යානුපස්සනාව අසම ගන්න එපා. අනිකු සංඥාවල් නිසා මේ මතුවේගෙන එන සතියේ සමගතිය අරමුණ වල සමරතේ මේ උපාද රීති භංගේ පහළ වෙනකොට ඒකම දැකලා නිත්‍ය සංඥාව ආත්ම සංඥාව සුභ සංඥාව ආග සංඥා පහළ කරගත්තොත් කියන වමනේ කොට කටවහකට වගේ හිතෙනවා. ආචනයේ පොරොප්ප ගැවුවා වගේ වෙනවා. එහෙම නොකරනද අපි ඉතින් නෑ දැන් පොඩ්ඩක් මේ වෙලාවේ මේක ගලක් කියන්නේ. වස්තු භෝගෝනි වෙන්ගලා තියෙනවා අපේ පරිශ්‍රණය අපිට මනාව කාර්ය කරන්න අපිට ඕනේ මැති ප්‍රතිපදා කරගන්න කාටවත් වග වෙන්නේ නැති වග කියන්නේදී අපේ අවශ්‍යතාවය අපිට අවශ්‍යයි. එහෙම නොවුනොත් අනිත්‍යත්වයට වෙන අපිට අනුකම්පාවට අනීව නිත්‍ය සංඥාව අරගන්න අනේ අනිත්‍යානුපස්සනා පැත්තක දාලා නිත්‍යානුපස්සනාව කරන්න කියලා අර්ථයෙන් ධර්මයෙන් අනුසාරණය කරනවා. අනේ මේකා. අර යෝගාවචර අනිකර අපතකට කරපත් ඒක පුදුම ධර්ම පමණයි. ධර්මයේ ධර්ම පමණයි, අංග ධර්ම පමණයි. අතිරේකව තිනා කියන්නේ ඥානි කියන කිසිම කෙනෙකුට වතෙන් දෙයට කරන්න උදාවකුත් නැහැ. ඒ තේරම නිකන් කටළු කතා පමණයි. අනංග ඥානයක් ආවත් ඒක අනුමාන ඥානයක් පමණයි. විපස්සනාවට නම් මොන වැටුණත් නැහැ කියලා වගේ මොන වැටුණත් පාදයි. ඒ සංවේගාක විපස්සනානුකයි කරනවා කියන්නේ අනිකුත් පාදක තේරම සත්‍විති කාගෙන සීලෙන් කාගේ වැටෙද්දි මේ ගත්ත අනිත්‍යං ප්‍රශ්න මම දිගට ගෙනියනවා ඒක කරන්නේ අපි මේ 2500ක් විතර කවුලාය ධර්මයේ යම් යම් කෙනෙක් හරි අඩුවේ ඒක පිළිම වෙලා යාදලා තින්න වෙ ගන්න දෙන්නේ ධර්මයේ කියන්නේ මමයි මේ තේරේ තමයි ධර්මය මට මේකට උර දීලා ඉන්නේ කඩේට කරනවා නම් ඕක තමයි ධර්මයේ මට අපේ ලාභේ මම තමයි යෝදාක් පිළ කරන අනුග්‍රහය කියලා මේ යෝගාචරයට පුදුමාකාර අලුත් ජීවක් ඇති කරගන්න පුළුවන් මම බලාපොරොත්තු වෙනවා මේ දෙවියන් විස්තර කරන්න මේ විරාගන් පස්සම නිරෝධාන පස්සම එක්ක ගන්න පස්සම නමුත් මම හිතනවා මේ ක්‍රියාත්මක වැදගත් වෙනවා කියන්නේ ඒ තරම් බලාපොරොත්තු වෙන අනිත් අවසට මේ සමානුපස්සනා කරන දෙන සමානාපාන සතියේ අවධානියක් තව විරාගානුපස්සනා ඉදිරිානුපස්සනා පිළිබඳව සාකච්ඡා කරන්නේ අද දවසේ මේ අනිත්‍යානුපස්සනා කොටසේ මාත්‍ය සමග ධර්ම දේශනාවෙන් දේශනා කරනවා. ඒ දෙනාටම සමාන්තර නොදක්ව නොවිදු ආකාරයට අනිත්‍යානුපස්සනාවේ සාක්ෂාත් කරගන්න මේ ධර්ම දේශනා හේතු වේවා වාසනා වේවා අත්නාවේ ධර්මානුශාසනා කරපු අධිදේශකයන් වහන්සේ මේතරගල